දැන් මේ තවත් මේ ප්‍රශ්නය දැන් මේ වලට නිතරම උත්තර හම්බ වෙනවා. දැන් මේ දෙවෙනි වලටත් අසනවා කියලා මේ කියන්නේ. දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය ලෞකික ජීවිතයන් උදාහරණයටගෙන පහදලා දෙන්න. දැන් අපි උදේ වරුවේ හුඟා දුරට විග්‍රහ කළා. දුක වැහිලා තියෙනවා අපි බලන්නේ නැති නිසා. විමර්ශනය කරන්නේ නැති නිසා. ආස්වාදයෙන් ඒ කියන්නා වූ ස්වභාවය වහනවා. ඒ දුකට වැඩියේ සුවයි සුවයි කියන හැඟීම පළවෙනි කරනවා. ඒ වර්ණා කරනවා. ඒකේ පිහිල්ලා හිටා මනෝරාජ්‍ය මාව මාව හිතනකොට විඳින දුක පේන්නේ නැහැ. ඒ තියෙන වෙනසක හැටි. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ මමත්වේ නිසා මගේ කියන හැඟීම නිසා දුක කොච්චර දුරට වැහිලා යනවාද කියලා. අපිටම අපි සිහල ජාතිය අපේම දරුවෙක් අපි හදා ගන්නවා. තමන්ගේ පවුලේ ඒ මව්ට මව්ගේ කුසේ උපන්න දරුවා පියාට දාව. ඉතින් දරුවා බලට ආවදා ඉඳන් බොහොම සන්තෝෂෙන් ආදරෙන් හදලා බලලා ඒ වගේ දරුවා බිහි වුණාට පස්සේ බොහොම සන්තෝෂෙන් ආදරෙන් තමයි hina වීමයි ඉන්නේ දරුවා දිහා බල බල. හැබැයි මේ මොහොතක් ගන්න දරුවා මොකද කරන්නේ? නැගිලා ගන්න බෑ උඩුහුරුව ඉඳගෙන මල මුත්‍රා පහ කරනවා ඇඟේ අමාරුවක් හැදුනොත් ලෙඩක් හැදුනොත් කියන්න බෑ කෑ ගහනවා කිඳිරි ගන්නවා දඟලනවා ඒ මොනවා කරත් ගානක් නැතුව ඒ ඔක්කොම සුද්ධ කරලා බේත් දීලා ඔක්කොම කරලා කණ්ඩ බොණ්ඩ දීලා ඉවයි වා හදනවා අන්න අර ද්‍රවිඩ ළමේ පාරේ දාලා ගිහින් තියෙනවා හැබැයි උඹ හදන්න ඕනේ අරගෙන ඔය ළමයා වාගෙම කිව්වොත් මොකක් වෙයි නීතියක් එහෙම පනවලා හදන්න හැදුවොත් එයා මණ්ඩි කෙනෙකුට කිව්වොත් එහෙම ඔය මේ ළමයා වෙන කාලේ හරි දීපන් හදන්නේ මේ ළමයා හදහන් කෝ වගේ මේ බා කිව්ව මොකද කියන්නේ හිතන කොටත් හිරිකිතයි කියනවා ඒක හරි වැරන්නේ යකෝ මම මොනවද මොන කර්මයක්ද මේ වට එන්නේ මට පුළුවන් ද අනිංගේ වැටව හදන්න ඔය ආදිවාසීන් ඇවිදලා ඒවලෙම හිත කීරි ගහලා ඉවරයි දැන් අපිට එකකින් දුක පේනවා, හයකින් සැපක් පේනවා. හැබැයි දෙකම එක වාගේ දුක් දෙකක්. අර පොඩි ළමයා ආදරෙන් හැදුවත් අර මල මුත්‍රා සුද්ධ කරලා හොදලා ඇඳුම් අඳවලා ඔක්කොම කරලා ළමයට කන්න බොන්න දීලා කිරි දීලා උකුලේ තියාගෙන නලවලා මේ ආදී කරන හැම එකක්ම දුකක් බව පේන්නේ නැහැ. මොකද මගේ පුතා මගේ රත්තරන් වස්තුව ඔය අදහසක් ඇති වෙන මහා ගැඹුරු අයල්මකින් ඇවිලා ඉන්නේ. ඔය ඇවිලා ඉන්න තාකල් විඳින එකක්වත් දුක කියලා වැටහෙන්නේ නැහැ. කොළු පැටිය අපේ වාසනාවට උපන්නේ. එහෙම කියකේ hinaවි සතුටු වෙවි අර අසුචියත් අදිනවා. මුත්‍රාත් අදිනවා සුද්ධ කරනවා ඔක්කොමත් කරනවා. කවුරු හරි ආ ද්‍රවිඩ පවුලක ළමයෙක් ඔය මගේ ඉඳලා හරි අනාථ වෙලා හරි ඉඳලා හදාගන්න සිද්ධ වුණා තා මේකත් හදපන් ගෝවයි කියලා. මොන තරම් නම් හිතල දුකක් එනවාද මොන කරදරයක්ද මේ මොකද හේතුව මගේ කරගන්න කැමති නැහැ. ජාතියෙන් වෙනස්. මගේ කියලා මගේ බඩේ උපන් එකෙක් නෙමෙයි නෙමෙයික කියලා. Taman දෘෂ්ටි වශයෙන්ම අනුන්ගේ කියන හැඟීමක් ගන්නවා. අනුන්ගේව මම මොකටද හදන්නේ කියලා හැඟීමක් එනවා. දැන් මේක පැහැදිලිව පේනවා. මම කියන මගේ කියන මේ දෘෂ්ටියෙන් ඒ ඇල්මෙන් යුක්තව යම් කෙනෙක් කටයුතු කරනකොට අන්න ඒ නිසා නැගෙන චන්දරාගයත් එක්ක අර කියන දෘෂ්ටියත් එක්කලම ඒ දුක වැහෙනවා. ඉන් දුක්ඛාරි සත්‍යය දකින්න බෑ දුක වැහුනහම. ඒ දුක විවෘත වෙන්න ඕනේ. විවෘත වෙන්න නම් අපි මම කියලා හිතා ඉන්න මගේ කියලා හිතා ඉන්න මගේ ආත්මයව කියලා නැත්නම් සාරත්වයක් තියනවා කියලා හිතා ඉන්න දේ තුල අපි හිතන එකේක නෑ කියලා අවංකව දකින්න ඕනේ. මම කිව්වට මම නොවන හැටි ප්‍රඥාවෙන් දකින්න ඕනේ. මගේ කිව්වට ඒක මගේ වෙලා නැති හැටි ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ඒ වගේම මොන සාරත්වයක් තියෙනවා කියලාවත් මම කිව්වේ එකේවත් මගේ කියන්නේ එකේවත් සාරත්වයක් කාටද ලැබිලා තියෙන්නේ Tamanට ලැබුණාද කියලා නෝනින් විමර්ශනය කරලා බලනකොට ඒක එක්තරා අදහසක් දෘෂ්ටියක් මිසක් එයින් එහාට දෙයක් නැහැ කියලා වැටහෙනවා. අන්න එදාටල චන්ද්‍රාගයේ ක්‍රමක්‍රමේ බිඳෙන්න පටන් ගන්නවා. බිඳුනට පස්සේ වෙනා මේ ලෝකේ ප්‍රියයි මනාපයි කියලා කරපු වැඩ. හරයක් ඇති දෙයක් නෙමෙයි මේ කරලා තියෙන ප්‍රියයි මනාපයි කියලා මම කරගෙන මගේ කරගෙන තියෙන්නේ. කවදාහරි දවසක අස්මී වාණේ කියන தත්වෙනුත් ඔය මම යන හැඟීම දුරු වෙච්ච දාට අපි මෙච්චර කාල සැපයි සැපයි කියලා හිතාගෙන කරපු සියලු වැඩවල තියෙන අංශු මාත්‍රිය පටන් තියෙන දුක පේනවා. එතකොට දුක්ඛාරය සත්‍ය දකින්න එහෙමයි. ආස්වාදයේ දෙන දෙයක් දුකයි කියලා දැක ගන්න පුළුවන් නම් ඒක ඥානයකින්ම පුළුවන් දෙයක් මිසක් දුක වේදනාව නැතුව සුඛ වේදනාව පෙන්වන දෙයක් දුකයි කියලා නිකන් දකින්න බෑ. තමන්ගේ හිත පිනවන දෙයක් දුකයි කියලා දකින්න බැරුව යනවා නිකන්. ඒ ආස්වාද මායාව තුරංගුණාම තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඒකේ තියෙන යථා තත්වය. අපි ඉස්සෙල්ලා කිව්වා කජු මාළුවක් කන්න හදාගෙන දුක් විඳින්න හදපු හැටි නමුත් දුකක් කියලා පේන්නේ නැහැ. ඇයි තව පොඩ්ඩකින් හොඳට පත් විගාණ්ඩ බෙදාගෙන හොඳ රහවල්ලා කන්න හිතාගෙන ඉන්නේ. ඔය කොහේ හරි ඉන්න කොල්ලෙක් ඇවිදින් හොරේම කුසියට බැලලා කජු මාළුව උස්සගෙන යන්න යනවා. දැන් මොකද වෙන්නේ? එහෙම එකක් එහෙම වුණොත් එහෙම අල්ලා ගන්න බැරි වුණා නම් ඒකත් මහා දාමරික කොල්ලෙක් නම් අනේ වෙච්ච මහන්සිය මං කොච්චර කජු කිරි ගාගෙනද කජු කැපුවේ කොච්චර මහන්සියලාද මං කජු කැඩුවේ දැන් ප්‍රශ්න ඔක්කොම එනවා එතකම් පේනිච්ච නැති එකක් ඊට පස්සේ පේන්න වෙනවා ඉඩමක් කලමක් වවනවා වැවිලා සරුසාරේලා යනවා දැක්කම හරි සන්තෝසයි මගේ ඊළඟ කෑල්ල දැන් කොච්චර සරුද? ඔහොම සතුටෙන් ඉන්නවා වෙන මහන්සිය දාඩියමගුරු පෙරනවා එකක්වත් ගණන් ගන්නෑ සතුටුයි. පස්සේ දැනගන්න හැම වෙනවා Tamanට දීලා තියෙන හොරෝපුවා. නියම අයිතිකාරයා පැත්තක. ඔහු ඉදිරිපත් වෙනවා. දැන් මොකද වෙන්නේ? මම මෙච්චර කල් දුක් විඳලා ගල් වැටි බැඳලා කාණු කපලා ඔක්කොම කරලා ගස් කොළන් හිටවලා සරුසාර කරලා හැදුවේ ඕකට දෙන්නද? දැන් හිතෙනවා මුළු වත්තම විනාශ කරලා දාලා යන්න. විඳ දුක ගැන හිතෙනවා. අපරාධේ මම මේකට මෙච්චර වෙච්ච මහන්සිය කියලා හිතෙනවා. හැබැයි කවුරුවත් එහෙම හොරකම් කරුවේ නැතුවට අපි කල්පනා නොකරන යථාර්ථයක් තියෙනවා. මොකද්ද? හුස්මක් උඩගෙන පහතරන්නේ කොයි මොහොතද දන්නේ නැහැ හොක් කරන පණ යන්න පුළුවන්. එහෙම අවස්ථාවක් ආවනම් මොකද වෙන්නේ? අපි හිතනවා එයිම නිින්ද ගියා වගේ ඉවරයි කියලා. නමුත් අපි හිතන එක නෙමෙයි වෙන්නේ. මස්ලේකය පැත්තකට දාලා සමහරවල් පැත්තකට විසිනවා වගේ වෙන්න පුළුවන්. අයිතිවාසිකම ඉවර වුණා. දැන් කාට කියන්නද? මේ වත්ත මගේ කියලා හූ කියලා කෑ ගැහුවත් අනිකයට ඇහෙන්නේ නැහැ. ඒ කය එහෙම සියුම් කයක්. සමහරලාට පරලෝ එහෙම කයක් ලබාගෙන අර කියන විදිහට ඥාතියින් ඉන්නවා. වටේ හැමතැනම දුවනවා. හැබැයි මේ කිසි දෙයක් අල්ලන්න කරන්න කිසි දෙයක් බෑ. මේ භෞතික ලෝකේ වෙන එකක්. ඒකයි ඊට වෙලා විනාශ එකක්. අපිට මතක නැති වෙන්නේ මොකක් නිසාද? කොතන හරි ගිහිලා චන්දරාගෙන් අල්ලාගත්තාට පස්සේ ඉති අතීතයේ තිබිච්ච ඔක්කොම මතක නැති වෙනවා. ඒකත් එක්තරා න්‍යායක හැටි. අපි ඊට ඉස්සෙල්ලා ඒ වගේ දුක් විඳපුවා, විහෙද විඳපුවා එකක්වත් මතක නැහැ. මොකක් නිසාද? මේ මිනිස්සේ කියලා ඉපදුනාට පස්සේ අපිට ඇසුරු කරන්න ලැබිච්ච ලෝකයක් පිරිසක් නිසා අපේ මානසිකත්වයේ ඒ පැත්තට නැඹුරු වෙලා ඒ පැත්ත අල්ලලා ඉන්නේ ඒ නිසා තමයි අර ඉස්සෙල්ලා පැත්ත පේන්නේ නැත්තේ වැහිලා ගියේ. ඔකට පුංචි උපමාවක් හිතාගන්න මෙහෙම. ඔය පුංචි ළමයි හරිය කැමති නයෙක් නටවනවා දකින්න. ඔය නයි පණික කියන කට්ටිය නයි නටවනවා. ඒතර ඒ වගේම වඳුරෝ රිලව් නටවනවා. ඔය ළමයි හරිය ආසයි සතුන්ගේ සෙල්ලම් දකින්න. දැන් අම්මා හරි තාත්තා හරි ගෙදරින් කියලා පොඩි පුතාට පුතේ ඉක්මන් කරලා කඩේට ගිහිල්ලා සීනි 500කුයි තේ කොළ 100කුයි සන්ලයිට් කෑල්ලකුයි පරිපුඩි මේ 250කුයි අරන් ඉන්නකො. ඔක ලියන්න දෙයක් මතක තියාගෙන යන්නකො. ඉතින් අල්ලම යන ගමන් කිය කියනවා. සීනි 500යි තේ කොළ 100යි පරිපුඩි 250යි ඔහම කිය කියනවා. යනකොට දකින්න කවුරු හරි යන අලාවක් පිවින සද්දේ. බලනකොට එක නායක නටවනවා එහෙම නැත්නම් වඳුරෙක් ඉතන තියාගෙන සෙල්ලම් කරනවා. කට අරගෙන ඒ දිහා බලා ඉන්නවා ටිකක් වෙලා. දැන් ළමයාට මතක නැති වෙනවා ටිකෙන් ටික මම මොකටද මේ අකඩේ පැත්තේ ආවේ කියලා. අර දර්ශනීය දිහා බලා ඉඳලා ඉඳලා අන්තිමට කවුරු හරි මතක් කළොත් එහෙම අන්න ෆෝටුවක් අරන් ඔබේ තාත්තා එනවා. මේක කඩේට යවුවා තබාවේ නැහැ කියලා මේක රස්ති ආදි වෙනවා කියලා ගහන් දෙනවා කිව්වොත් එහෙම විදාට බලනවා දුවන කඩේට එන මොනවද මන්ට ගේන්න කිව්වේ. බලපුවාම එකක් මතකයි දෙකක් නැත්තම් මතකයි අනික මතකත් නැහැ. අමතක වෙනවා. ඒක අත්දැකීමක් තියෙන දෙයක්. මොනවාට හරි බොහොම තදින් හිත බැඳුනොත් ඒ විලාදී ඊට ඉස්සෙල්ලා තිබුණ විශේෂ දේවල් මතක තියාගත්ත දේවල් අමතක වෙනවා. ඒ කාමච්ඡන්දේ හැටි. ව්‍යාපාදයේත් එහෙමයි. තීන මිද්ද උද්දච්ච කුකුච විදිකිච්ඡා කියන මේ නීවරණ පහේ හැටි එහෙම තමයි. යම් හිතක ওই ටික මතුවුනොත් අර අතීත සිද්ධි ඔක්කොම අමතක වෙනවා. අමතක වුණාට පස්සේ මතක නැහැ කොහේද හිටියේ කොහේ ඉඳලා ආවද එහෙම ලෝකයක් තිබුණාද පෙර භවයක මැරිලා අතරක කොහොමද හිටියද මාත් එබඳු අත්බැවක් ලබාගෙන හිටියද නැත්නම් ඊට ඉස්සෙල්ලා කොහෙද හිටියේ එකක්වත් මතක නැහැ ඔන්න ඔය මතකයේ නැගෙන ක්‍රමයක් තමයි ඔය නීවරණ පහම දුර වෙලා මානසිකත්වයේ සුද්ධ ඒකාග්‍රතාවය කියලාපත් වෙන අවස්ථාවක් තියෙනවා චතුර්ථ ධානයේ කියලා ඔන්න මේ චතුර්ථ අධ්‍යයනයටපත් වෙලා ටිකෙන් ටික ප්‍රගුණ කරගත්තාම අර වැහිලා තිබිච්ච ස්වභාවය අහක් වෙලා ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික දැයින්න පෙනින්න පටන් ගන්නවා අර නොපෙනෙන පැත්තේ ලෝක Taman හිරපු හැටි මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා අන්න එහෙම වුණොත් තමයි තේරෙන්නේ අනේ ඇතර මම කියලා මගේ කියලා ගොඩ ගහ ගන්න හැදුවට කිසිම තැනක බැරි වෙලා තියෙනවනේ එහෙම එකක් කරන්නේ ඒ වගේ මේ අත්බැව් වල මේ මස්ලී කයෙන් අහක් වෙලා පැත්තකට විසිවිච්ච අවස්ථා කොච්චර තිබුණාද? ඒ විලාසෙදි වෙච්ච අසරණතාවයේ කොච්චරද? මම කියපුවා මගේ කියපුවා එකක්වත් මම වෙච්ච නැති මගේ වෙච්ච නැති හැටි. පැහැදිලිව පේන අවස්ථාවක් එනවා. ඔක හරිය දුර්ලභ දෙයක්. ඒ හැකියාව දුර්ලභයි. යම් කෙනෙකුට එහෙම වාසනාවක් පහළ වුණා නම් තේරුම් ගන්න ඒ බඳු ධානයක් ලැබිලා දිවසක් පහළ වෙන මාත්‍රයක් හරි පහළ වෙන අභිඥාවක් ලැබුණා නම් ඒකට ලොකු වාසනාවක් අර දෘෂ්ටි දුරු වෙලා අනේ මේකද සසර කියන්නේ මේක බොරුවක් නෙවෙයි නේද බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්නේ බොරුවක් නෙවෙයි නේද මේ සසර ගමන මම කරන්න හදුවල බැරි වෙලා යන හැටි මේ ගමන මරණයෙන් කෙලවර වෙන්නේ නෑනේ කරන ලද පින්පව් අනුව අවිද්‍යාවට අනුකූලව සසර ගමනේ විවිධාකාර අත්බැව් වල යන හැටි කරගෙන හැටි පේන්න පටන් ගන්නවා මෙහෙම පෙන්වනාන් තමයි මතක් වෙන්නේ මොනතරම් වාසනාවක්ද මේ දුකෙන් නිදහස් වෙන්න ක්‍රමවේදයක් හම්බ වුණ එක කියලා. අන්න එතකොටයි මේ දුක කියන එක වැටහෙන්නේ. එතකම වැටහෙන්නේ හරි අමාරු දෙයක්. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. ලෝකේ සාරයි කියන හැඟීමේ යම්තා බදාගත්තද ඒක අසාරයි කියලා දකින්න. අසාරයි කියන එකයි ඇත්ත. සාරයි කියන එක මුලාව. නමුත් අපි ඇත්ත කියලා හිතාගෙන ඉන්නේ මුලාවේ. අන්නේ මුලාව දුරු කරගත්තොත් පුළුවන්කම ලැබෙනවා අසාරත්වයේ දකින්නකොට චන්දරාගයේ දුරු වෙනවා. චන්දරාගයේ දුරු වෙනකොට යම් ගැටෙන ස්වභාවයක් තිබුණා නම් නැත්නම් ව්‍යාපාදයක් තිබුණා නම් ඒකත් දුරු වෙනවා. ඒ දෙක දුරු වෙනකොට හිත ආලෝකයි. ඇලීම් ගැටීම් දෙක නිසා තිබිච්ච අඳුර නැති වෙනකොට ආලෝක වෙනකොට තීන මිද්දේ දුරු වෙනවා. මොනවට ලොකුකම් කළාද? මොනවද මේ වටිනාදී කියලා දිවිච්ච අදහස් නැති වෙනකොට හිස් දෙයකට මොනවද අපි මෙච්චර දැඟලුවේ කියලා උද්දාච්ච කුච්චේ දුරු වෙන්න පටන් ගන්නවා. දේශනා කරපු ධහම ඇත්ත නේ කියලා Tamanටම අධ්‍යක්ෂකම තුව පේනකොට විතිකිච්ඡාවක් අහලකවත් හිටින්නේ මෙන්න මේ ක්‍රමයට නීවරණ දුරු වෙවි සුද්ධ වෙනකොට තමයි ධහම පහළ වෙන්න හේතු වෙන්නේ. ඉතින් හැකි තරම් දුරට ලෝකෙට ඇලෙන්නේ නැතුව දහම තුලින් විමර්ශනය කරන්න පුරුදු වෙන්න ඕන ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඉතින් දුක පිළිබඳව දුකට හේතුව ඔය කියන කාරණා දැන් මෙච්චර කළොත් ඔක විග්‍රහ කරලා දුන්නා. ඉතින් මේ අනුව තෝරා ගන්න.